ඒ ස්වාමීන් වහන්සේ වයස 7 වුණාට නුවණින් බොහෝම ගැඹුරට දියුණු නුවණක් තිබී ඒ නිසා පාගමනින් ඈත මෑත ආරණ්‍ය සේනාසනයක් සොයාගෙන ගියා. උන්වහන්සේ ලැබුණා කිහිරි වනයක්. ඒ කිහිරි වනය කියන්නේ දැන් අපි අද කාලේ කියන්නේ රත් කිහිරිය කියලා, රත් හඳුන් වැනි දස් වර්ගයක්. හැබැයි ඒවා කටු තේන එකයි කිහිරි වනය කියන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ උදෑසන සමීප ගමක පිරිසුඟා වළඳලා ගිහින් භාවනා කරනවා. කොහොම මාස කීපයක් ගත වුණා. සරුවත් මහ රහතන් වහන්සේට මේ කාරංචි වෙලා යන්න හැව බුදුරජාණන් වහන්සේගෙන් මේ මගේ සහෝදරයෙක් මහන්ලා ඉන්න බලන්න යන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ නියම කළා දැම යන්න එපා මාස 3කින් පස්සේ මමත් එනවා කියලා. ඉතින් මාස 3 ඇතුළත මේ කුඩා ස්වාමින් වහන්සේ ඒ කදිරවන ආරණ්‍යයේදී සීල කෙලෙස් නැසා ත්‍රිවිද්‍යා සත්‍යබිඥා සිව්පිලිසිමියා සහිත රහත් වුණා. ඔය අතරත බුදුපාමොක් 30000ක් සංගරුවන සෝදානම් වුණා මේ ශේවත කුඩා ස්වාමින් වහන්සේ වැඩෙන ආරණ්‍යයට එන්නේ. ඒ පිරිසට මේ සීවලී මහා රහතන් වහන්සේද සම්බන්ධ වුණා. සවැත් නුවරේ ඉඳලා මේ කදිරවන ආරණ්‍යයට යන්න පාරවල් දෙකක් තිබුණා. එකපාරක් ගම්මැදි වලින් යන්න පුළුවන් යොදුන් 60ක් දුරයි. අනිත් පාර කැලෑ මාර්ග වලින් යන්න පුළුවන් යොදුන් 30කින් ගිය හැකියි. බුදුරජාන් වහන්සේ සංඝ පිරිසකින් ඇහුවා දැන් අපි යා යුතු කොයි මාර්ගෙද කියලා. ස්වාමීන් වහන්සේලා කිව්වේ අපි මේ ගම්මැද්දෙන් යන පාරේ වඩිමු එතකොට සිව්පසෙන් අඩුවක් වෙන්නේ නැහැ නේද කියලා. බුදුරජාන් වහන්සේ ආදාලා නැහැ. මේ පිරිස ඉන්නවා නේද සීවරිෂ්ඨවරයන් වහන්සේ. එනිසා සීවල ඉස්තවරයන් වහන්සේන් වහන්නම් අපි මේ කැලේ පාරින් වදිමු කියලා පිටත් වුණා. ඇත්තෙම සීවලී ස්වාමින් වහන්සේගේ පුණ්‍ය බලයෙන් අර වනාන්තරවල ඉන්න වෘක්ෂ දේවතාවෝ, පර්වත දේවතාවෝ, ආකාශාස්තක විමානස්තක දේවතාවෝ මිනිස් විසින් බිමට බෑලා පාර දෙපැත්තේම දානශාවල් මවාගත්තා. සීවලී මහා රහතන් වහන්සේ කවුද කියලා සොය සොයාම උන්වහන්සේගේ නමින් මේ බුදු පාමුක් 30000ක් සංඝයාට සිව්පසේම දන් දුන්නා. දාස් 15ක් ගත වුණා ගමනට. එක දාසට යොදුන් දෙකයි ගමන් කරන්නේ. ඔය අතරත මේ රේවත ස්වාමීන් වහන්සේ කල්පනා කළා දැන් බුදු පාමුක් 30000ක් මහා රංගරෝණ වඩිනා මේ ආරණ්‍යයේ සේනාසන පහසුකම් මම ඇති කරන්න ඕනේ කියලා මුළු කදිරවන ආරණ්‍යෙම බ්‍රහ්ම විමානයක් මෙන් මම අපෑවා. ඒ කියන්නේ කුටි සක්මන් මලු රාත්‍රී ස්ථාන දිවා ස්ථාන කැසිකෙලි වැසිකෙලි නානකාම ඔක්කොම මම අපෑවා. ඇත්තට ඒ කදිරවණේ කියන එක දැන් ඇත්ත කිහිරිගිනි කිහිරිවණයක් වගේ නෙමෙයි. බඹලොක් වගේ බොහොම රමණීයයි. එතෙන්දී බුදුපාමොක් මේ 30000ක් සංගරුවනට එම దేవතාවෝම දම් පැම් පිළිගන්නවා 10 15ක්. එතකොට ගමනට 1015යි, එහෙ නැවතිලා හිටියේ 1015යි. ආපසු වෙන ගමනේදී 1015ක් ගත වුණා. දවස් 45යි මුළු ගමනට. ඒ දවස් 45ේම සීවලී ස්වාමින් වහන්සේගේම පුණ්‍යානුභාවයෙන් ඒසා විශාල සංඝ පිරිසට දෙවි දේවතාවු දන්පන් පිළිගන්නවා දිව්‍ය භෝජනයි. ඒ නිමිත්තෙන් සරුවක්ඥන් වහන්සේ ජේතවනාරාමේට සිව්වනක් පිරිස රැස් වූ වේලාවකදී සීවලී ස්වාමින් වහන්සේට තනතුරු පිරිනැමුවා ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් පච්චේලාභේනම් යදිදං සීවලී මගේ ශාසනයේ සිව්පසලාභීන් අතුරෙන් සීවලීස්තරයන් වහන්සේ අග්‍රයි කියා තනතුරු දී වදාලා ඉතින් මේ සීවැලේම ආරහතන් වහන්සේ ජීවත් වෙන්න තාක්ම භික්ෂුන් වහන්සේලාට සෑම සම්පත්තියක්ම ඉතිරිලා පැතිරිලා ලැබුණා. ඒ සීවැලේ මහා රහතන් වහන්සේගේ පෙන නිසා පරිනිර්වාණයෙන් පසුවත් ඒ සීවැලේ මහා රහතන් වහන්සේගේ ධාතු මාත්‍යයක් හරි තියනා නම් යන්තනෙක එතෙන්ද සම්පත් ලැබෙනවා. දැන් අද කාලයේ ලංකාද්වීපේ ජම්බුද්වීපේ බුරුම රටේ තායි රට වැනි බෞද්ධ රටවල පවා බුදුරජාණන් වහන්සේ ළඟට දෙවනෝ වඩා හිඳුවන්නේ සීවලී ප්‍රතිමා වහන්සේ සීවලී පින්තූරී. සමහර විට මේ සුරාසැල් වල පවා මස් කඩවල පවා තියාගෙන ඉන්නවා. නමුත් එහෙම තියාගත්ත පමණින් සම්පන්න ලැබෙනවා නෙමෙයි. සීවලී මහරහතන් වහන්සේ අනුන්ගේ පිනකින් සම්පන්න ලැබුවා නෙමෙයි. තමන් කරගත්ත කුසල අනුභවයෙන් තමයි මේ සම්පන්න ලැබුවේ. ඒ නිසා අප විසිනුත් කලේ තුවන්නේ අසවල් දේ අඩුයි කියන්නේ නැති වෙන්නේ නිවන් දකින අතුරු උපනුපන් තැනදී හැම දෙයක්ම පිරී ඉතිරී ලැබෙන්නත් යම් කිසි කාලයකදී බුදු සසුන් ගතව මා මේ රහත් බෝධියෙන් හෝ නිවන් සුව ලබනවා නම් ඒ කාලයේදී පවා සංඝයාට උපකාර වන පරිද්දෙන් සිව්පස ලබන්නටත් ප්‍රත්‍යලාභයෙන් මේ අග්‍රව නිවන් ලබන්නටත් අපි ප්‍රාර්ථනා කරගෙන කුසල් කරතොත් ඒවා ඒකාන්තයෙන් සාර්ථක වෙනවා. එතකොට මෙහිදී විශේෂයෙන්ම සීවලී මහා රහතන් වහන්සේට අවශ්‍ය වුණේ ප්‍රත්‍ය ලබන්න නෙමෙයි. ප්‍රත්‍ය ලබාගෙන ලැබෙන ප්‍රත්‍යයෙන් සංඝයාට උපකාර වීම පිණිසයි. ඒකයි මේ ථානාන්තරයෙන් උන්වහන්සේ අපේක්ෂා කළේ. එදා පියුමතුරා බුදුසසුනේ අය ථානාන්තරලාභේ ස්වාමින් වහන්සේගෙන් සිදුණු සේවයත් එහෙමයි. උන්වහන්සේ නිසා බොහෝම සිව්පසේ ලැබෙනවා සිව්පසේ මහා සංඝයාට බෙදා හදා පිරිනමනවා. ඒකෙන් සංඝයාට පහසු වෙරණින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගන්න උපකාර ලැබුණා. ඉතින් ඒ අනුව සලකා බැලීමේදී එවැනි මහා පුණ්‍යවන්තෝ මේ බුදු සසුනේ වැඩ සිටියා. එවැනි බුදු සසුනේක තමයි අපි මේ දම්පින්කම් කරන්නේ. අපේ මේ දම්පින්කම් තුලින් අපි සිතූ ප්‍රතෝ සම්පල් ලබන්න වාසනාවන්ත වෙනවා. මේ පින්කම් වල තියෙනවා අර්ථ හතරක්. ආරෝග්‍යට්ඨේන කුසලං අනවජ්ජට්ඨේන කුසලං හිත පාකට්ඨේන කුසලං කෝසල්ල සම්බුතට්ඨේන කුසලං කියලා තේරුම් හතරක් මේකේ තියෙනවා. මේ කුසල් කරන්න කරන්න ආරෝග්‍ය සම්පත්තිය ලැබෙනවා. කුසල් කරන්න කරන්න ජීවිතේ නිවැරදි වෙනවා. කුසල් කරන්න කරන්න සිතූ පැතූ සම්පත් ලබන්ට වාසනාව වෙනවා. කුසල් කරන්න කරන්න නුවණ වැඩෙනවා. ඒකයි මේ අර්ථ හතර කියන්නේ. ආරෝග්‍යාර්ථය කියන්නේ දැන් අපි කුසලයක් කරනවා දානයක් දෙනවා සීලයක් රකින්නවා භාවනාවක් කරනවා බණක් අහනවා යම්කිසි යහපත් දෙයක යෙදලා ඉන්නවා ඒ වෙලාවේ අපට දැනෙනව නේද බඩගින්නක් දැනෙන්නේ පිපාසයක් දැනෙන්නේ කායට වෙහෙසක් දැනෙන්නේ එපමණක් නෙමෙයි ඒ කුසල්සිත හිතේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න හිත පිරිසුදු වීම නිසා හිත ඇසුරු කරන වස්තු රූපේ පිරිසුදු වෙනවා නිරෝගී වෙනවා වස්තු රූපයේ නිරෝගී වීම නිසා ලේ ධාතුව නිරෝගී වෙනවා. ලේ ධාතුව නිරෝගී විය සකල ශරීරයේ ඒ නිරෝගී ලේ ධාතුව පැතිරීමෙන් ශරීරයට තියෙන රෝගාබාධ යටපත් වෙනවා. රෝග බීජ යටපත් වෙනවා. එනිසාම නිරෝග බව ඇති වෙනවා. නිරෝගී බව නිසා දීර්ඝාස වැඩෙනවා, වර්ණ සම්ප්‍රත්‍ය වැඩෙනවා, කාය බලය වැඩෙනවා, ඥාන බලය වැඩෙනවා. එපමණක් නේ වටපිටාපවා තමාට වාසනාවන්ත වෙනවා. අපේ සදාවත් දානපතියෙක් ඉඳලා තියෙන අපේ ඇහෙන් දැක්කේ නැතුවට හිතෙන් දැකලා තියෙනවා ඕනස්ද සිල්වා මහත්මයා කියලා දකුණේ හිටියේ. එතුමා ළඟට බොහෝ සෙයින් යම් කිසි දෙයක් ඉල්ලගන්න බොහෝ දෙනා එනවා. හැබැයි රහසින් වගේ තමයි යන්නේ. කවුරු හරි Taman වෙතාවොත් මුදල් හරි යම් කිසි දෙයක් ඉල්ලගෙන ඉස්සෙල්ලා එතුමා වාඩි කරවගෙන තේ පැන් සංග්‍රහයක් කරලා එතුමාට ආශිර්වාදයක් කරනවා. තමුන්හන්සේ මගේ කල්යාණ මිත්‍රයෙක්. තමුන්හන්සේ මගෙන් යමක් ලබා ගන්නවා කියන්නේ මට සම්පත් ලබා දීමක්. තමුන්හන්සේට මම යම් කිසි දෙයක් පරිත්‍යාග කරා මගේ පොල් ඉදමේ ඵලදා වැඩි වෙනවා. මගේ රබර් ඉදමේ කිරි ආදායම වැඩි වෙනවා. මගේ කුරුඳු ඉදමේ කුරුඳු ආදායම වැඩි වෙනවා. එවගේ මගේ සෞඛ්‍ය සම්ප්‍රත්‍ය වැඩි වෙනවා. එනිසා එයින් මම නවතින්නේ මතු සසරෙදිත් මට සම්පත් අඩුවක් නැතුව ලැබෙනවා මං අනාගතේ නිවන් දකින තුරු මට පිහිට වේවා. එනිසා තමුන්නාසේ මට කරන්නේ ලොකුවම ලොකු කල්යාණ මිත්‍ර උපකාරයක් මෙන්න මගේ පරිත්‍යාගය කියලා ඒ පරිත්‍යාගය කරනවා. ওই විදිහට මේ මහා නැනවත් කෙනෙක් තමයි එවැනි අය දන්නවා කරන කුසල් වලින් මෙලොවම වටපිටාවේ පවා Tamande දියුණුව සැලසෙන හැටි. අපේ පූජනීය ආචාර්ය ස්වාමින් වහන්සේගේ ඥාතිවර බොහෝම සද්ධා සම්පන්න කෙනෙක් හිටියා ගාල්ල වුණ වටුනේ වික්‍රමනායක මහත්මයා කියලා. එතුමාගේ ජන්මදිනේ මාර්තු මාසේ 24 වෙනිදා. එතුමා දාන දෙනවා ගල්දුව ආරණ්‍යයට ඒ දවස නිමිත්තෙන්. ඇවිල්ලා අපේ පූජනීය ස්වාමින් වහන්සේට කියනවා ස්වාමින් වහන්සේ මගේ මේ දානෙට දාන වස්තු මන් ලබාගන්නේ මගේම වත්තෙන්. කෙසෙල්කෙන්, දොඩම්, දෙහි, බුලත්, උවක් මේ හැම දෙයක්ම. ස්වාමීනි මං මේ දානි දෙල දෙන්න ඉස්සර වෙලා ඒ වායින් මේ දේවල් කඩා ගන්නවා. කැමිලි කඩාගෙන කැමිලි ගහේ ගෙඩි මං ගණන් කරලා එනවා. ඒ වගේම කෙහෙල් කැණි කෙහෙල් මේ ඇවැරි කපාගෙන කෙහෙල් කැණි ගෙඩි ගණන් කරලා තියලා මං එනවා. දෙහි ගහේ ගෙඩි ගණන් කරලා මං එන්නේ. ගොඩන් ගහේ දෙඩි ගෙඩි ගණන් කරලා එන්නේ. ඔහොම එකක් එකක් ගන්න බුලත් කොටුවේ බුලත් කොළ ගණන් කරලා මං එනවා. ස්වාමීනි මන් දන් දීලා ගියන් පස්සේ අයමත් ගණන් කරලා බැලුවා මෙන්න තැමිලි ගහේ ගෙඩි වැඩි. එන්නේ කෙහෙල් කන් ඇවරේ වැඩි. දොඩම් ගහේ ගෙඩිත් වැඩි වෙලා. දෙහි ගහේ දෙහි ගෙඩිත් වැඩි වෙලා. බුලත් කොටුවත් බොහොම සරු වෙලා. ස්වාමීනි මේවා මං අත්දැකීමෙන් තමයි මේ පින්කම් කරන්න කියලා එතුමා පුදුම ප්‍රීතියක් කියනවා. මේක සත්‍ය සිද්ධියක්. ඒ අනුව සැලකන් සලකන්නට පුළුවන් මේ කුසල් කරන්න කරන්න කායික වශයෙන් නිරෝගී සුව ලැබෙනවා වගේම බාහිර පරිසරයත් බොහෝම ශාස්ත්‍රීය වෙනවා දෙවෙනි කාණේ අනවද්‍යාර්ථය කියන්නේ කුසල් කරන්න කරන්න හිත නිවැරදි හිත නිවැරදි නිසාම වචන නිවැරදි ඒ වගේම කයින් කරන කටයුතු නිවැරදි මෙලොවත් නිවැරදි කෙනෙක් වෙනවා පරලොවත් නිවැරදි කෙනෙක් වෙනවා නිවැරදි වූ නිර්වාණ ධාතුව ලබන්නත් වාසනාව වෙනවා තුන්වෙනි කාරණේ තමයි ඉෂ්ඨ විපාකාර්ථය. ඉෂ්ඨ විපාක කියන්නේ මෙතන සිතූ පැතුව සම්පල් ලැබීමේ භාග්ය. යම් කිසි දනක් පිනක් කළා මට අසවල් අසවල් දේ ලැබේවා කියලා හිතුවොත් ඒ දේ ඒකාන්තයෙන්ම ලැබෙනවා. මේක චින්තාමානිකයක් වාගේ. එවැගේම රහත් බෝධියේ පැතුව රාහත් බෝධිය ලබන්න හේතු වෙන. පසේ බෝධියේ පැතුවොත් පසේ බෝධිය ලබන්න හේතු වෙන. සම්මා සම්බෝධියේ පැතුවොත් සම්මා සම්බුද්ධත්වයේ ලබන්න හේතු වෙනවා. මෙසේ ලෞකික ලෝකෝත්තර කවර හෝ යහපත්යක් පැතුවොත් ඒ සියල්ල සමුර්ධ වෙන්න හේතු වන බැවින් ඒකට කියනවා ඉෂ්ඨ විපාකාර්ථය කියලා. කෝසල්ල සම්බුතාර්ථය කියලා කියන්නේ මේ සෑම කුසලයක්ම බුදු පසේ බුදුමහරහත් උත්තමයන් වහන්සේලා නුවණින් අනුගමනය කරපු දේවල්. අපිත් මේව අනුගමනය කරන්න කරන්න අපේ සිතේ නුවණ වැඩෙනවා. ඒ කියන්නේ ධනක් දුන්නා සීලයක් රැක්කත් භාවනාවක් කරත් ඒ කරන්න ඉස්සර තිබුණට වඩා කලයන් පස්සේ නුවණ වැඩියෙන් පිරිසිදු වෙලා පවතිනවා. ඒක නිසා නුවණ වැඩෙන දෙයක් තමයි මේ කුසලයේ කියන්නේ. ඉතින් මේ විදිහේ බලාගෙන යනකොට අපට නිරෝගී සුව ඕනෑ කරනවා. නිවැරදි ජීවිතයක් ඕන වෙනවා. සිතූ පැතූ සම්පන්න ලැබෙන්න ඕන කරනවා. ඒ සියල්ලට වඩා ඕන කරනවා ප්‍රඥාව. ඒ සියල්ල ලැබෙන්නේ හේතු වෙන දේ තමයි දාන ශීලන භාවනාදී කුසල් කිරීමේ අප්‍රමාද වීම. එතකොට දැන් අද මේ දවසේ ඊට වැඩගත් පින්කම සිද්ධ වුණේ අහම්බෙන් වගේ. මොකද මේ මින්නේරිය මහා සේන ආරණ්‍ය සේනාසනයේට අවශ්‍ය වෙලා තිබුණා ත්‍රිපිටක ධර්ම පන්තිය. ඉතින් අපි ඒක දෙන්න බලාපොරොත්තු වෙන සිටියා. අපි ළඟ තිබුණා ත්‍රිපිටක ග්‍රන්ථ 57ම පසුගිය ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා අපේ ලංකාවෙන් අපි දන්න අඳුරන පිරිසක් එක්ක 46 දෙනෙක් බුරුම රට ගියා. එයින් නාවේ නාරන්නේ සේනාසනේනොත් පැවිදි අපේක්ෂක කුලදරුවෙක් යවන්න සිද්ධ වුණා එහි වැඩෙන අපේ ස්වාමීන් වහන්සේලාගේ ආවතේව කිරීම පිණිස. ඒක අපි බුරුම රටට පාව භාවනා මධ්‍යස්ථානයේ අපේ ත්‍රිපිටක ග්‍රන්ථ 57 පූජා කළ යැව්වා. ඒ අතර මේ නවෝ දවසේ කියන්නේ මේ 19 වෙනිදා අද 22 කයනේ දවස් 3කට 4කට පෙර අපට ලැබුණ සම්පූර්ණ ත්‍රිපිටක ග්‍රන්ථ 57යි ඒ වගේම අර්ථකථා ග්‍රන්ථ 49 අංග සම්පූර්ණ ත්‍රිපිටකය ලැබුණා. ඉතින් අපි කල්පනා කළා මේ මහා සේනාරණ්‍ය සේනාසනයේට මේක මම පූජා කරගන්න ඕනේ කියලා. ඒ මොකද අපි කාට කාටත් ඕනෑ කරන්නේ ප්‍රඥාව. මේ ධර්ම පූජාව කියන්නේ ප්‍රඥාව ලැබෙන්න හේතු වෙන විශේෂ පින්කමක්. එනිසා මේ ජීවිතයටත් වඩා නිවන් දකිනාතුරු උපනුපන්තන ප්‍රඥා සම්භාර ලබන්න එවාගේම වජ්‍රූපම ප්‍රඥාව ලැබලා ගාම්භීර ධර්මයන් ආબોධ කර ගන්නට ධර්ම පූජාව හේතු වෙන බැවිනුයි අපි මේ ධර්ම පූජා කරන්න එන්න බලාපොරොත්තු වුනේ. ඉතින් අපි පසුගිය දාසේ අපි දෙන්නම අපව අසනීප ගානේ දවස් ගාණක් ගත වුණු නැහැදිලා ඉතින් ස්වල්පයක් හරි සනීප වෙච්ච වෙලාවේ අපි හිතුවා එහෙනම් අදම යන් කියලා. ඉතින් අපට ඒ සඳහා ගමන් පහසුව අපේ ආරණ්‍ය සේනාසනයේහි පූජ්‍ය නුල්ගමුවේ හරිනන්ද ස්වාමින් වහන්සේ සංවිධානය කර දුන්නා. ඉතින් ඒ එන ගමනට මම කල්පනා කළා මේ මව්පිය දෙපළ නැවත වරක් වෛද්‍යවරයාට පෙන්වන්නට ඕන නේද? එමනම් අපි යන ගමනේදී මේ දෙදෙනාත් එක ආපසු ආවත් ලේසි නේද කියලා. ඉතින් අනුව මේ අරියශීල ස්වාමින් වහන්සේ කිව එහෙනම් ස්වාමීනි අපි අක්කගේ ගෙදරටම වඩිමු අපි දානෙත් එහෙ ලෑස්ති කරන්න නියම කරමු කියලා. ඉතින් මම ඒකට බොහොම සතුටු වුණා. මොකද මේ නිවෙසට අපි එන්නට ඕනේ. ඒ නාගපොකොණ නිවෙසට නත් යන්නට ඕනේ. මේ කුඩා ස්වාමීන් වහන්සේ බොහෝම ගෞරවයෙන් අපට සීලම අපෝපස්ථාන සැලසෙනවා. හරීම වෙහෙස මහන්සි දරාගෙන පසුගිය මා දැඩිසේ ගිලන් වෙන්න අවස්ථාවල පුදුම විදිහේ කැපවීමකින් යෙදලා හිටියා නිදාගන්නෙත් නැතුව. ඉතින් මේ කාලේ වුණත් මාව අත්හරින්නේ නැතුව හැම වෙලාවෙම මං ගැන සොයමින් බලමින් උපස්ථාන සැලසෙමින් ඉන්නේ. සත්‍යේ නම කරන ඒ සත්ක්‍රියාවට කළගුණ සැලකීමක් වශයෙන් මේ මව්පියන්ගේ මේ සහෝදරියන්ගේ මේ තැනකට එම ඉතා වැදගත් වෙන බැවින් අපි කල්පනා කළා ඒ අනුගමන බොහොම වටිනවා එහෙමනම් අපි මේ මව්පිය දෙපළත් එක්ක මහසෙන් ආරණ්‍යයට ගොඩ වෙලා මේ මව්පියන් දෙන්නගේ අතිනොත් මේ දාන වස්තුව කියන්නේ ධර්ම පූජා පවත්වමු කියලා. ඒ නිසා තමයි අද මේ එන්නේ ලැබුණේ එක ලොකු ධර්ම ලාභයක් මේ මව්පිය දෙපළට මේ සහෝදරී තුමියට හා මේ අසල් රැසි නෑද හිතෙමි තුර හැම දිනාටම ඒ හැම දිනාගේ චිත්ත සංතානවල දැන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ත්‍ෘතයෙන් ත්‍යාගයෙන් ඥාණයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව මහා පින්කමක් මේ සිද්ධ කළා සංඝ රත්නයේ ගෞරවයෙන් පිළිගත්තා දෙපා දව අසුන් පනවා වඩා හිඳෙව්වා මේ නිවසේ සංඝාවාසයක් මෙන් පරිහරණය කරන ලෙස ආරාධනා කොට පිරිනැමුවා එවැගේම දෙහෙත් ඖෂධ ජලය සම්පාදනය කළ පන්පාසුවින්දස් සැලැස්සුවා එවාගේම දැන් මේ සූදානම් කරගත් අනේකද සූප ව්‍යංජන සහිතව ප්‍රණීත දානවත්වයෙන් පිළිගන්නවා වැළඳෙව්වා. එවාගේම වත් පිළිවෙත් පෙරෙව්වා. ශීලයක පිහිටියා. මේ අෂ්ඨ පරිස්කාර සහිත සසුපිරි කර පූජා කළා. විශේෂයෙන් මේ අෂ්ඨ පරිස්කාර පූජාවේ ආනිසංශ 10ක් ත්‍රිපිටකයේ සඳහන් ඇතිබව අපි දැනගත්තා. යම් කෙනෙක් කටපිරිකරක් පූජා කරනවා නම් සසර වසන ඇතුළු පිනින් නුවණින් ගුණෙන් තේජසින් අගතන්පත් වෙනවා. කුෂ්ඨ ගණ්ඩ කිලාස සෝස අපමාර කියන නපුරු රෝගාබාධ කවදාකවත් හැදෙන්නේ නැති කෙනෙක් වෙනවා. දුර්වර නොවේ බොහෝම පැහැපත් සිරුර වර්ණය ලබනවා. කල්ප රුක්ෂ ලබනවා. එවාගෙම අන්ධ බදිර මෝග උම්මත්තක මන්ද බුද්ධික වැනි තත්ත්වයෙන් අතිමිදලා බොහොම වාසනාවන්ත පුණ්‍යවන්ත ඥානවන්ත ජීවිත ලබනවා. එවාගෙම රහත් වෙන ආත්භාවයකදී පුරුෂ පාක්ෂයේ කෙනෙක් වේ නම් එහි භික්ෂු භාවයෙන් පැවිදිව අරිහත්ත්වයටපත් වෙනවා. කාන්තා පක්ෂයය උපනුපන්තන මහලතා ප්‍රසාදන කියන අර විශාකා මාතාටත් වන්දුල මල්ලිකාට ලැබුණු මහලතා ප්‍රසාදන කියන මේල පළඳනා වැනි ආභරණ විකෘති ලබනවා. එයින් නොනවතී පැතු බෝධියකින් නිවන් සුව ලබන්නේ ඒ අතන්නත් හේතු වෙනවා. මේකෙන් ආනිසංස රසක් ලැබෙන අෂ්ට පරිස්කාර සහිත මේ සසුකිරි කරන වර්ග ඖෂධ වර්ග පූජා කළා එතකොට මෙතෙක් මේ මොහොතේදී සිදු කර ගන්නාලද සෑම කුසලයකින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළේ ගාම්භීර චතුරාරි සත්‍ය ආબોධ කර ගැනීමටම හේතු ආසනා වේවා කියා ප්‍රාර්ථනා තබා ගැනීම වටිනවා. එනිසා මෙතෙක් වේලා මේ සිදු කර ගන්නාලද කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සනසෙමින් නිවන් මඟ යන සම්මා සම්බුද්ධ ශාසනයේ නොනැසී නොපිරී අඳුරු නොවේ අතුරු දාන් නොවේ මොනම අන්‍යාගම් බලවේගයකින්වත් යටපත් නොවේ ගගනතලයේ සඳේතු මණ්ඩලයෙන් දිදුලමින් බබලමින් අපරාජිතව විරාජිතව තුන් ලෝකයට සදාම් කිරණ විහිදුවමින් අවුරුදු 5000ක් තිස්සේ ශ්‍රී ලංකාවේ බුදු සසුන නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු සුකේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙමින් ඥානෙන් සමාධියෙන් සමාපත්තියෙන් අභිඥාවෙන් විදර්ශනාවෙන් වැඩෙමින් සදාමා ලෝකේ ලෝට බෙදා දෙමින් මඟපල නිවන් සුව දක්වා දියුණු වීමට අපේ මේ උපස්ථානයේ ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. තුන් ලෝකයට පිහිට වෙන්නේ සුවාසූදාසත් ධර්මස්කන්ධයේ දේශනා කළ සූවිසි ආසංග ගණන් ජනතාව අමාමහ නිවන් පුර පමුණවා වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම මූලයේ අපරැස් කරගන්න මේ නිර්වාණ ගාමිනී කුසල සම්භාරයේ බුද්ධ පූජාවක් වේවා ඒ සරුවක්ඥන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපට වඩා වඩා නිවන් මඟ යන්නට වාසනාව උදාපත් වේවා කියා ගෞරව කරමු එවාගේම සපර්යාප්තික නව ලෝකෝත්තර ධර්ම ධාතු ඉදිරියේ අපි මේ රැස්පත් කරගන්න කුසලයේ ධර්ම පූජාවක් වේවා ධර්ම රත්නයේ ආශිර්වාදයෙන් අපට වඩ වඩා නිවන් මඟ යා ගැනීමට පාසුකම් සැලසේවා කියා ප්‍රාර්ථනා කරමු. එවාගේම ආර්ය මහා සංඝ රත්නයේ ඉදිරියේ අප මේ රැස්පත් කරගන්නාද කුසල සම්භාර ධර්මයේ සංඝගත පූජාවක් වේවා සංඝ රත්නයේ ආශිර්වාදයෙන් අපට වඩා වඩා සුවසේ නිවන් මඟ පාරමී පුරා ගන්නට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. එවාගේම හදා වඩාගත් දෙමව්පියන් හා ගුරුතුමන්ගේ දෙපා මුල අප මේ රැස්පත් කරගන්න කුසල සම්භාරයේ ගුරු දෙගුරු පූජාවක් වේවා ඒ ගුරු දෙගුරු උතුමන්ගේ ආශිර්වාදයෙන් අපට නිවන් මඟ යා ගැනීමට තව තව ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදී යම් තා සත්මුතු පරම්පරාව කායයට පිට වූද සිළුම ඥාති බන්දු වර්ගයාට මෙපින් අත් වේවා මෑත භාගයේදී ශ්‍රී ලංකාවෙහි ඒකීය භාවය පිණිස දීපිදූ ත්‍රිවිධ හමුදාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ වාගේම ග්‍රාම ආරක්ෂක කණ්ඩායම් වල හා රාජ්‍ය පාලන නියුක්ත සීලොම දෙනාට පරිලෝකයේ සිළු දෙනාටද මේ කුසලානිසංස ධර්ම අත්මේවා ඒ සීල ඥාතීන් හා සීලොම ජනතාවට මේ කුසල් බැලෙන් සසර සුගති සම්පත් කෙලවර අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුවෙමු ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා දීපේට බෞද්ධ ජනතාවට මහා සංඝ රුවනට බෞද්ධ රාජ්‍යයට හා මේ නිවෙසට මේ මව්පිය දූදරු ඥාති මිත්‍ර හැමදෙනාටද දේව ආරක්ෂාව සලසා දෙත්වා සැතෝ බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් වූද මඳහත් වූ අහිතවත් වූද සීලම සත්වයන්ටත් මේ ගිරිතලේ ගම් පෙදෙසේ සිට අවට ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීලු සක්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යාටම මේ පුණ්‍යලාභයත් වේවා සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා දුකෙන් පෙලෙන්නෝ දුකෙන් මිදෙත්වා භයෙන් පෙලෙන්නෝ භයෙන් මිදෙත්වා ශෝකයෙන් පෙලෙන්නෝ ශෝකයෙන් මිදෙත්වා <clears throat> අබෞද්ධෝ බෞද්ධ වේත්වා මිසදිටුවෝ සමිදිටු වේත්වා නොමඟ යන්නෝ සුමඟට හැරෙත්වා අධර්මිෂ්ඨෝ ධර්මිෂ්ඨ වේත්වා අශ්‍රද්ධාවන්තෝ සද්ධාවන්ත වේත්වා සීලයක් නොපුරන්නෝ සීලවන්ත වේත්වා ධර්මාඥානෙ නැත්තෝ <clears throat> බහුශ්‍රත වෙත්වා ත්‍යාගයක් නැත්තෝ ත්‍යාගවන්ත වෙත්වා භාවනා ප්‍රඥාව නැත්තෝ ඥානවන්ත වෙත්වා අසමගී වූ සමගී වෙත්වා ප්‍රමාද වූ අප්‍රමාද වෙත්වා රෝගාතුරයෝ නිරෝගී වෙත්වා ඇස් නැත්තෝ ඇස් ලබත්වා කන් නැත්තෝ කන් අහත්වා ගොළු වූ කතා කරෙත්වා අංග විකලයේ නිසසේ අංග ප්‍රසංග ලබත්වා නිත්‍ය වෛරී සත්‍යෝ මෛත්‍රී සාගත වේත්වා නිත්‍ය රෝගී සත්‍යෝ නිරෝග වේත්වා නරකාදී ගිනි නිවේවා ත්‍රිසංගාපායේ සාප බීසතිගනේ නැති වේවා ප්‍රේතාපායේ සාපිපාසා නැති වේවා එවැගේම සීලොම සත්‍යෝ අතරක් නෑර තෙරුවන් සරණ යෙත්වා අසම්මාදිට්ඨික වේත්වා සුවසේ දානාදී පාරමී පුරා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවෙමු. එසේම තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරුවනට ආයුර්ණ සැප බල ඥාන පිරිනමමින් පාරමී <clears throat> පූර්ණේ කර ගැනීම පිණිස මේ සිදු කරගත් කුසලානිසංස බලයෙන් ත්‍ත්නත්‍රානුභාවයෙන් මේ මෞඛ්‍ය දෙපළටත් මේ කුඩා ස්වාමින් වහන්සේටත් උන්වහන්සේගේ සහෝදරියතුමියටත් ඒ මහත්මයාටත් පවුලේ සැමටත් මේ සහභාගී වෙන අනිකොත් සියලු පින්වතුන්ටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අකල දෙන්නටමත් ඒ වගේම සහෝදර සහෝදරී සීලම දෙනාටමත් නංගිලාටත් ඒ වගේම අනිකොත් මව්වරු දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටම එලෝ වශයෙන් ඇති අසනීපකම් අපලෝපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ලම ඉරුදුටු අඳුරසේ දුරු වේවා ඊතර ජීවත් වෙනේ සහෝදරියතුමීටත් එසේම ආරක්ෂාව සැලසේවා තබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වාසී විස අවියා උදාදි විපත්ති වලකීවා කායික මානසික සැනසෙල්ලේ දෙලෝ දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානේ යසසෙන් ඉසුරෙන් සැපතෙන් සම්පතෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් සුත්තයෙන් ත්‍යාගයෙන් ඥානෙන් හිරියොත්ප්පයෙන් බහෝසුත්තාවෙන් පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් සිව්බඹ විහරණේ සතර සංග්‍රහ වස්තුවෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතම නිරුවණකින් කල්පනුක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පසලස්වක් බොහෝ දාසක උදාවන්නා වූ සලස් කලාවෙන් පිරිපුන් පුන්සඳ මනලක්ෂේ සීල සම්්‍යක් ප්‍රාර්ථනා පිරි ඉතිරි ශාස්ත්‍රීය වේ සමෘද්ධිමත් වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් අතරක් නැර මේ ජීවිතය තුළදී දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් නිවන් මඟ ගැනීමට රත්නත්‍රා අනුභවයෙන් දීර්ඝාසත් වේවා සසර වසනාතුරු නරකාදී සතර පායෙන් ත්‍රිවිධ සත්ත්ව විනාශයෙන් අෂ්ට දුෂ්ටක්ෂණයෙන් පංච විදාන්තරාවෙන් සම්පූර්ණයෙන් සදාට අතමිදේවා දිව්‍ය මානුෂාදී සුගති භූමවල ත්‍රි හේතුක ප්‍රතිසන්දියේ ජාති ස්මරණඥානයේ සම්‍යක් දෘෂ්ටිය ඇතු උපදෙමින් සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මාන්තරම ප්‍රතිපදාව ඇතුව නිවන් මාර්ගය ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා සසර වසනාතුරු පස්සව් පස්පවෙන් දසා කුසලෙන් පංචානන්තරේ කර්මෙන් පාප මිත්‍ර ආශ්‍රයෙන් පාප ක්ලේශ ආශ්‍රයෙන් එවාගේ පාප දෘෂ්ටි ආශ්‍රයෙන් සම්පූර්ණින් වැළකී නිවන් මාර්ගය ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිත මිතුරන් සේවක සේවිකාවන් දෙක ඇතුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසේ පැමිණවදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාමහ නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ